කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම සම්මා දිට්ඨියට පිවිසීමට ඇති නිවැරදි දොරටුවයි. සදහැවතුනි ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් උතුම් ආර්ය මාර්ගයේ ගමන් කොට අමා මහ නිවනින් සැනසෙන්නට ඔබහට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ ආරූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ධර්ම ශ්‍රවණයට ලැබි සදැහැති පිරිසක්. සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්හවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අප පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මේසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මේසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනෝ අත්ති දින්නං අත්ති ඉට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත් අත්තා ඕපපාතිකා අත්තිලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංචලෝකං පරංචලෝකං සයං අභිඤ්ඥා සච්චිකත්වා පවේදෙන්ති සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදැහැවත් පිරිස සැදී පැහැදී සූදානන් වෙන්නේ තතාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනාකොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානන් වෙන්නේ. පිනතිනි ධර්ම ශ්‍රවණය කරන්න සූදානන් වෙන සැදහැවතුන් වෙනුවෙන් ශ්‍රවණය කරන්න ධර්මය දානය කරවීම මේ ශාසනය උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කමයි. ඊට වඩා උසස් ඊට වඩා ආනිසංස තියෙන තවත් දානයක් පිළිබඳව බුද්ධ ශාසනය උගන්නන්නේ උගන්නන්නේ නෑ. සද්ධර්ම දානමය පින්කම සියලුම දානයන් අභිභවනය කරන බව අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා මුලින් සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට. එහෙමනම් මේ සත්පුරුෂ පිරිස සූදානන් වෙන්නේ ඒ මහා ආනිසංස සහිත සද්ධර්ම දානමය පින්කම සිදු කරගෙන තමන්ගේ ජීවිතයට මේ මහා පින්කමින් කුසල් එකතු කරගන්ඩ. ධර්ම ශ්‍රවණය කරන්ඩ මේ මැදිරියට එකතු වන පිරිස විතරක් නෙමෙයි ලංකාවාසී ලෝකවාසී ධර්මයට කැමති සැදැහැවතුන් සියලු දෙනා වෙනුවෙන්ම මේ උතුම් දේශනාව ශ්‍රවණය කරවන එක මේ අයගේ උතුම් බලාපොරොත්තුවක්. එනිසා තමයි බෞද්ධයා රූපවාහනී මාධ්‍ය ඔස්සේ මේ ධර්ම දේශනාව විකාශනය කරවන්ඩ කටයුතු සංවිධානය කළේ. එතකොට විශාල පිරිසකට ධර්මශ්‍රවනය කරන්න අවස්ථාව උදා කරලා දෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මාගන්දිය සූත්‍රයේදී. මාගන්දිය බ්‍රාහ්මණයට අන්තිමට සඳහන් කරනවා මාගන්දිය ඔබට සත්පුරුෂයන් මුණ ගැහුණ නං. එදා ඉඳල බනාහනවා කියලා. එනම් අන් අයට ධර්මශ්‍රවනය කරන්න අවස්ථාව උදා කරලා දීම සැබැවින්ම සත්පුරුෂ ධර්මය. අපායට යන පාර වහල සුගතියට යන පාරයේ අයට පෙන්නීමේ වැඩපිළිවෙලක් තමයි මෙ ධර්මශ්‍රවණය කරවන එක. එතකට මේ සත්පුරුෂයෙන් ඒ තරං කුසල් රැස් කර ගන්නකොට ධර්මශ්‍රවණය කරන අය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම බණැහුවොත් ත්‍රහේතුක උපත්තියකුත් තියෙනවනං මාර්ගඵල ලබනවා කියල සඳහන් කළා. ඒ සහතිකය දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. එනම් භාගිතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණඇහුවොත් කියලකිවී. භාගිතුන් වහසේ දේශනා කළා බණ අහන ලොකු කුඩා හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තියෙන එක වටිනවා කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරන්නයි දේශනා කොට වදාළේ. අපි ඒ විදිහට ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ දරමු. පිනතුනි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්ත සූත්‍ර පාටය මාතෘකා පාටය මුලින් සිහිපත් කරන්නට යෙදුණා. එතන අන්තර්ගත වෙනවා මේ දස වස්තුක සම්මාධිට්ටිය. එහෙමනම් අද ධර්මදේශනාවේ මාතෘකාව දස වස්තුක සම්මාධිට්ටිය. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි මේ දේශනාවෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පළවෙනි දේශනාවෙන් කාරණා දහයම සාකච්ඡා කරන්න අවස්ථාව නොලැබෙයි. මේක ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරන එක බොහෝ දෙනාට හිතසුව පිණිස හේතුවෙන නිසා හැම කාරණාවක්ම අපි ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. එහෙම වුණොත් මේ මාතෘකාව යටතේ දේශනා තුනක් හතරක් පවත්වන්ඩ පුළුවන් වෙනවා. මේ දසවස්තුක සම්මාධිට්ටිය. අපේ පිඩතුන් සම්මාධිට්ටිය කියන වචනය අහලා තියෙනවා. ආර්යෂ්ඨාංගික මාර්ගයේ මුලින්මත් සඳහන් කරන්නේ සම්මාධිට්ටිය. හැබැයි මේ දසවස්තුක සම්මාධිට්ටිය කියල කියන්නේ ඊට සම්බන්ධ කාරණාවක් නෙමෙයි. ආර්යෂ්ඨාංගික මාර්ගයේ සඳහන් කරන සම්මාධිට්ටියට කියන්නේ චතුස් සත්‍යය සම්මාධිට්ටිය. එය පැහැදිලි කිරීමයි එතන තියෙන්නේ. දසවස්තුක සම්මාධිට්්‍යයට වඩා බොහෝම ඉහළ කාරණාවක් චතුත් සත්‍යය සම්මාධිට්ටිය. නමුත් චතුත් සත්‍යය සම්මාධිට්ටියට කෙනෙකුට එළඹෙන්ඩ බැරුව යනවා මේ දසවස්තුක සම්මාධිට්ටිය නැත්තං. අගේ නිසා මුලින් මේ සම්මාධිට්ටිය දරන්ඩ ඕනෑ. මේ බුද්ධ ශාසනයට යම් කෙනෙක් ඇතුල්වෙන්ඩ බලාපොරොත්තු වෙනව නං. එහෙම කියහම කෙනෙකුට හිතෙන්ට පුළුවන් පැවිදි වෙන්න බලාපොරොත්තු වෙනවනන්ද කියලා. නෑ බෞද්ධයෙක් වෙන්ඩ බලාපොරොත්තු වෙනවන. බෞද්ධයා කියල කියන්නේ ශාසනයට ඇතුල් වෙච්ච කෙනා. ඒ කියන්නේ සිව්වනක් පිරිස අතරට ආව කියන එක. එනම් බුද්ධ බුදු දහමට යම් කෙනෙක් ඇතුල් වෙන්න බලාපොරොත්තු වනා නං ආං ඒ පුද්ගලයා මේ මේ කාරණා දහය අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනේ. අපි ඒ ඒ රැකියාවක් හොයාගණ්ඩ තානාන්තරයක් හොයාගන්න සම්පූර්ණ කළේතු ඉගෙන ගතයුතු විශේපතයක් තියෙනවා වගේ මේ සම්බුද්ධ ශාසනයට ඇතුල්වෙන්ඩ බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම මේ කාරණා දහය සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට කෙනෙක් අපෙන් සමහර වෙලාවට අහන්නේ නැතිවෙයි දසවස්තුක සම්මාධිට්ටියෙන් යුක්තද කියලා. මේ ශාසනයට එනවා කියලා කියන්නේ තිසරණ සරණ ගියා කියන එකනේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. භාග්‍යතුන් වහන්සේ මම දිවිහිමියෙන්ම සරණ යනවා කියල පොරුන්දු වෙනවා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මට අල්ප මාත්‍ර වූ සැකයක් කිසිම කාරණාවක් සම්බන්ධයෙන් නෑ කියල ප්‍රතිඥ්ඥාදීමක් ඒ කරන්නේ. බුද්ධත්වය පිළිබඳව සැකනෑ ශරීර ස්වභාවය පිළිබඳව සැකනෑ භාග්‍යතුන් වහන්සේගේ නොයෙක් රූප ලක්ෂණ පිළිබඳව. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසුවක් අනු ව්‍යංජන ලක්ෂණ දෙසිය දාසයක් මංගල ලක්ෂණ මේ එකදු කාරණාවක්වත් සැක කරන්නේ නෑ කියලා පොරොන්දු වෙලයි බුද්ධං සරණංගච්ඡාමි කියල කියන්නේ. ආං ඒ ප්‍රකාශය තුළ අර පොරොන්දුව අන්තර්ගතයි. දම්මං සරණං ගච්ඡාමි භාග්‍යවතුන් වහන්සේ විසින් හොයාගෙන ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් දේශනා කොට නෛර්ය දේශනා කොට වදාළ ඒ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නය අල්ප මාත්‍රයකින්වත් මම ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම මොකවත් දන්නේ නැහැ. නමුත් ධර්මයෙන් තමයි මට කරුණු ගන්නලා තියෙන්නේ. ආන්ගේ ධර්මයේ මට සැක සැක නෑ නිර්මල ධර්මයේ සැක නෑ කියලා පොරොන්දු වෙන එක ධම්මං සරණං ගච්ඡාමි. භාගිතුන් වහන්සේ විසින් ඇති කළ අෂ්ටාර්ය පුද්ගල මහා සංගරත්නය ගුණ නමයකින් යුක්තයි. ඒක ගුණයක්වත් උන්වහන්සේලා ගාව නැති ගුණ නෙමෙයි. ඒ සියල්ලෙන්ම මහා සංඝයා සම්පූර්ණයි. ආන් ඒ ආර්ය මහා සංඝරත්නය මම සරණ යනවා කියලා පොරොන්දු වෙන එකයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මේ ප්‍රකාශයන් තුන යමෙක් හරියටම දැරුවා කියලා කියන්නේ. මේ තුළ හරියටම පිහිටියා කියල කියන්නේ ඔහු දසවස්තුක සම්මාධිට්ටිය පිළිගත්තා කියන එකයි. එනම් අමුතුවෙන් සම්මාධිට්ටියෙන් යුක්තද කියලා අහන්ඩ අවශ්‍ය නෑ නිවැරදිව තෙරුවන් සරණ ගියා කියල කියන්නේ දසවස්තුක සම්මාධිට්ටිය දැරුව කියන කාරණාවයි. ඊළඟට පිනතිනේ ධර්මය සඳහන් කරනවා අතීතයේ යම් ප්‍රමාණයක් මේ භයානක වූ සංසාර සාගරයෙන් එතර ගියානං සියලු කෙලෙස් නැති කරලා මේ අතිවුතුම් අර්හත්වය අවබෝධ කලානං. ආං ඒ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මාධිට්්‍යයට එළඹිච්ච කෙනයි. සසරින් මිදුනේ දසවස්තුක සම්මාධිට්්‍යයට එළඹිච්ච කෙනා. අතීතයත් එහෙමයි වර්තමානයේ කෙනෙක් ගොරබිරං සංසාරෙන් එතර වෙනව නං නිර්වාණය අවබෝධ කරනව නං ඒ පුද්ගලයා ඒ නිර්වාණය අවබෝධ කරන නිර්වාණගාමී ප්‍රතිපදාවට තියෙන පළවෙනි පියවර තමයි මෙන්න මේ කාරණා දහය පිළිගන්නවා කියන එක. අනාගතයේ යම් කෙනෙක් මේ සසරින් විදෙනවනං ඒත් මේ දසවස්තුක සම්මාධිට්්‍යය දරණ කෙනෙක් මිස ඒ ප්‍රතික්ෂේප කරන්නෙක් නෙමෙයි. මෙයින් එකක් සම්බන්ධයෙන්වත් යම් කෙනෙක් සැක උපදවනවනං ඒ කියන්නේ ඔහුට තුනුරුවන් සම්බන්ධයෙන් සැකයක් උපදිනවා. තාම හරියටම බෞද්ධ වෙන්ඩ බැරි වුණා. හැබැයි එහෙම කවදාවත් මේ සසරින් විදෙන්ඩ මිදෙන්ඩ බැරි නිසා අපේ බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරලා තියෙනවා. මහනෙන මේ ලෝකයේ පළවෙනි ශ්‍රමණයා පහළ වනෙත් මේ බුද්ධ ශාසනය තුළමයි. අන්තිම ශ්‍රමණයා පහළ වෙන්නෙත් මේ බුද්ධ ශාසනය තුළමයි. මේ ශාසනයෙන් පිට හැබෑ ශ්‍රමණයෙක් නැති බවභාගිතුන් වහස දේශනා කළා. එතන හැබෑ ශ්‍රමණයෙක් කියලකිවේ මාර්ග පලලාබී. යමෙක් මාර්ග පල ලැබුවනං ඒ මේ බුද්ධ ශාසනය විතරයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයක්. එතකොට එතෙන්ට එන්ඩ නං අපි ගව පින්නතිනේ බොහෝ සිල් ගුණ තියෙන් ඕනැනේ. ශ්‍රද්ධාව සීලය ආදී මේ ගුණධර්ම සම්පූර්ණ කරලා තියෙන්ට ඕනෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙ වෙනකොට ඉර්දියෙන් වැඩම කරපු අයි හිටිය. අහසින් ගියපු අයි හිටිය. ඒගොල්ලො සමත ආදී භාවනාවන් දියුණු කරලා ඒ තැන්ගොල්ට ආව අභිග්ඥා ලැබවා. ඒ ඇන්නේ ඒ අයි ගාවතකොට සිල් තිබුණේ නැද්ද තිබුණා. අපි ගාව තියෙන නිත්‍ය සීලය පන්සිල්. හැබැයි එදා හිටපු ඒ අහසින් ගිය අය ගාව තිබුණ නිත්‍ය සීලය පන්සිල් නෙමේ. ඊට වඩා හුඟක් උසස් සීලයක්. මොකක් දේගොල්ලු ගාවති විච්ච සීලය. ඒකට අපි කියනවා ආජීව අෂ්ටමක සීලය කියලා. ඒ රිෂිවරු සමාදන් වෙච්ච සීලයේ. අසිත කාලදේවල තාපසතුමා ළඟ තිබිච්ච සීලයත් ආජීවාෂ්ටමක සීලය. එනම් පන්සිල්ලොලට වඩා හුඟ ඉහලයි. අටසිල්ලොලට වඩා හුඟ ඉහලයි. නවාංග උපෝසතයට වඩා දසාංග උපෝසතයට වඩා දරන්ඩ අමාරුයි. එනිසා අපේ බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන්ම ආරක්ෂා කර ගතයුතු සීලයක් කියලා ආජීවාෂ්ටමක සීලය පනවලා නෑ. දේශනා කරලා තියෙනවා නමුත් මේක රකිින්ඩම කියලා පනවලා නැත්තේ ඒකේ තරම් ගැඹුරු නිසා. නමුත් එදා රිෂිවරු රැකපු සීලය මේ ආජීවාෂ්ටමක සීලේ. ඒ වුණට ඒ රිෂිවරු ඇයි මාර්ගඵල ලැබුයි නැත්තේ. මේ තරම් උසස් සීලයක් රැකලත්. පන්සිල් තියෙන අය මාර්ගඵල ලැබුවනං බුද්ධ ශාසනයේ පන්සිල්ලෝලට වඩා උසස් සීලයක් රැකපු අයට මාර්ගඵල නොලැබෙන්ඩ හේතුවමකක්දේ. පිනතින ඒ හේතුව තමයි තිසරණ නැති එක. එමනම් තුනුරුවන්ට ගරු කරන්නේ නැතුව මේ සංසාරෙන් එතර ගියපු කෙනෙක් අතීතෙත් නෑ යන කෙනෙක් වර්තමානයත් නෑ බලාපොරොත්තු වෙනවන කෙනෙක් අනාගතයත් එහෙම කෙනෙක් පහළ වෙන්නේ පහළ වෙන්නේ නෑ තුනුරුවන්ට ගරු කරපු කෙනෙක් විතරයි තුනුරුවන් සරණ ගියපු කෙනෙක් විතරයි මේ සසරින් මිදුනනං මිදුනේ. ආංගේ නිසා හරියටම තෙරුවන් සරණ ගියා කියල කියන්නේ දසවස්තුක සම්මාධිට්ටිය දැරුව කියන එකයි. එමන අපි සාකච්ඡා කරමු මෙතන කාරණා දහයක් තියෙනවා. එක පලවෙනි එක දසවස්තුක සම්මාධිට්ටියේ පලවෙනි අන්ගේ. අත්ති දින්නම් දුන්දේහි විපාක ඇත. ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට දුගී මගී යාචකාදීන්ට තිරිසංගත සත්වයන්ට යමක් දෙනවනං. මේ වගේ ඇයට දෙනවනම් විශේෂයෙන් ආහාරය. එන අපි එතන ඉඳල සාකච්ඡා කරමු ඒ අයට මේ ආහාර පාන වස්ත්‍ර මේ දානයේ මූලික අවශ්‍යතා තුන මේ ලෝකෙ ජීවත්වෙන්ට කෙනෙකුට අවශ්‍ය මූලිකම කාරණා තුන ආහාර වස්ත්‍ර පාන ආහාර පාන වස්ත්‍ර මේකන අපේ මූලික අවශ්‍යතා තුන්න. යම් කෙනෙක් මේ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දුගීමගේ යාචකාදීන්ට මේ දේවල් දෙනවනං. ඒ අයටත් සංසාරයට ඒකට ගැලපෙන විපාකයක් ලැබෙනවා. ඒ කියන්නේ අපිටත් සසර ආහාරපාන හිගවෙන්න වස්ත්‍රාභරණ හිගවෙන්නේ නෑ රූප සම්පත් හිගවෙන්නේ නෑ කායික බලය ශක්තිය හිගවෙන්නේ නෑ මේ මේ කාරණාව දරණ එකට තමයි කියන්නේ අත්ති දින්නම් කියලා. එතකොට එහෙමනම් ඒ දානය මොනතරං ආනිසංස සහිතද. මෙතන සඳහන් කරන මේ සියලුම දෙනා පිළිබඳව දක්කිනා විභංගයේ පෞද්ගලික දාන දාහතරයේ අන්තිම හතර දෙනා මෙතින්ට අන්තර්ගතයි. අන්තිම හතර දෙනාගෙන් අන්තිමයා දාහතරවෙනියා. තිරිසං සතෙකුට දෙන දානය. තැන් අපේ ඇයි හොඳටම දන්නවා තිරිසං සතෙකුට ආහාර වේලක් ලබල දුන්නහම අනාගත ජීවිත කීයකට අපට ආහාර හම්බ කරගත්ත වෙනවද කියන කරුණ බුදුරජාණන් වහන්සේ මේ දක්කිනා විභංගයෙන් පැහැදිලි කළා. අනාගත ජීවිත සීයක් තිරිසං සතෙකුට ආහාරවේලක් දුන්න හම අනාගත ජීවිත සීයක්. දුස්සීල මනුස්සයකුට කෑම වේලක් දුන්නහම කාටද මේ දුස්සීලයා කියල කියන්නේ. අපිත් පෘතජ්ජන සත්‍යයෝ. අපිත් තාම ආර්ය භාවයට ඇවිල්ල නෑ. අපි ගාවත් වැරදි තියෙනවා. වැරදි තියෙන අපිත් යම් පුද්ගලයක් ගැන කියනව නං ඔය පුද්ගලයා නං මහා පහත් කෙනෙක් කියලා. මහ පව්කාරයි කියලා. පංච දුෂ්චරිතයම යුක්තයි කියලා අපි කියනවනං යම් පුද්ගලයකුට මෙතන දුස්සීලයා කියල හැඳින්වේ යාට. හැබැයි එයා ගාව තිසරණ නං ඇත්තෙම ඇත්තෙම නෑ පංච දුෂ්චරිතයම යෙදෙනවා. ආං එහෙම කෙනෙකුට ආහාරවේලක් ලබල දුන්නොත් අනාගත ජීවිත කීයකට අපි කෑම හම්බ කරගත්තවේ ඉද. දාහයි. අනාගත ජීවිත දාහකට කෑම හම්බ කලා වෙනවා. ඊළඟට පෘතජ්ජන සීලවන්තයා. කෞද මේ පෘතජ්ජන සීලවන්තයා කියල කියන්නේ. අපිටත් කියන්නේ පෘතජ්ජන කියලා. අපි ගංගෙවල්ලොල ඉන්නවා අපි විසින් හොඳයි කියලා අනුමත කරන අය. මේ මනුස්්‍යයානං බොහොම හොඳයි. ඒ පවුලේ අය බොහොම හොඳයි. අපි විසින් සහතිකයක් දෙනවා ඒගොල්ලො හොඳයි කියලා. හැබැයි අපි දන්නවද ඒගොල්ලෝ තෙරුවන් සරණ හරියටම පිහිටලාද නැද්ද කියලා. සරණ ගියාද නැද්ද කියලා අපි දන්නේ අපි දන්නේ නෑ. ඒගොල්ලො සම්පූර්ණයම ප්‍රාණගහතයෙන් වැලකුණා කියලා අපිට කියන්න පුළුහන්ද. තැඟර අපි සමහර කෙනෙකුට කිව්වා ඉතාම පහත් කෙනෙක් කියලා. අපි දැක් අයා ඌරොත් මරනවා කුකුලොත් මරනවා දැලුද්දානවා දඩේමෙත් යනවා මේ නොයෙක් ආකාරයේ පවුකං කරනවා ප්‍රාණගහතය සම්බන්ධයෙන්. අනික් කරුණුත් එහෙමයි අපි මේ ඒ ටික තේරෙන්ට ඉතුරු කරලයි මේ එකක් සාකච්ඡා කරගෙන යන්නේ. පස් පවුම කරනවා. නමුත් තර අපි හොඳයි කියන අය ඒගොල්ලො දැල්දාණ්ඩ යනවා අපි දැක්කෙ නෑ. ඒගොල්ලු කුකුල්ලු මරන්ඩ යනවා ඒගොල්ලු හරක් කපන්ඩ යනවා අපි දැක්කේ අපි දැක්කෙ නෑ. සාමාන්‍යයෙන් ඒගොල්ලු සත්තු මරණවා අපි දැක්කේ දැක්කෙ නෑ. හැබැයි ඒගොල්ලු සත්තු මරන්නේ නෑම නෙවෙයි. අරවිදිහට සත්තු මැරුවේ නැතිවුණාට ඔය මෝටීන් වගේ දේවල් ගෙදර පාවිච්චි කරනවා. ඒකෙන් කෙරෙන්ෙත් සත්තු මරණ එක නෙමෙයිද ඒකින් කෙරෙන්ෙත් සත්තු මරණ එකමයි. අපි දන්නවා මේක විසයි. කැරපොත්තට කූබියට මීයට හූනට මේක විසයි. එනම් අපි ඒක පාවිච්චි කරන්නේ. ඒගොල්ලොන්ගෙන් අපිට හරි කරදරයි. ඒහින්ද ඒගොල්ලු ගෙදරින් අයින් කර ගණ්ඩ ඕන නිසා. හැබැයි රිජුවම ප්‍රාණඝාතය තමයි. එතන උපක්‍රම ටික ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙනවා. තැන් අරගොල්ලු ගේ ඇතුළේ මෝටීන් පාවිච්චි කරනවා හැබැයිතින් අපි ඕක හොයන්ට කියනෑනේ. එතකොට ඒගොල්ලන්ගේ ඇගේ මදුරුවෙක් වහපු හම ගොල මදුරුවන්ට ගහනවා. අපි ඒ තරම් ගණන් ගන්න නෑ. කූමියෙක් කකුලෙ කාපු හම මදක් නතර වෙලා ඉවසීමෙන් කූමිය ඉවත් කරන්න උත්සාහ කරනවා නෙමෙයි අපේ සාමාන්‍ය සිරිත ඇගිල්ල තියල තද කරලා පිහල දාන්න එක. ඉතින් එහෙමනම් ඒගොල්ලෝ දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් එහෙම පොරොන්දුවක් නැහැ. නමුත් අර විදිහට ප්‍රසිද්ධියේ ප්‍රාණඝාත කරන්න යන්නේ නැති නිසා අපි කියනවා හොඳ හොඳ මිනිසෙක්. හොරකම් කරන්නේ නැහැ. මංකොල්ල කන්නේ නැහැ. අල්ලස් ගන්න යන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලන්ට අත්‍යවශ්‍යම දෙයක් යම් තැනක තිබුණොත් සමහර වෙලාවට නොගෙන ඉන්නෙත් නැහැ. වැරදි කාම සේවනයේට යෙදුනෙම යෙදුනෙම නෑ. නමුත් දිගින් දිගට අවස්ථාව හම්බ වෙනෝනං සමහරලාට ප්‍රයෝජනයක් නොගෙන ඉන්න එකක් නෑ. බේරෙන්ඩම බැරිනං බොරුවක් නොකියන එකක් නෑ බේරෙන්ඩම බැරි හින්ද බොරුවක් කියනවා. අඩු තරම හිතනවා කෛරාටිකකමක් තියෙන හින්ද බොරු කියල නම් බෑ. නමුත් මේ වෙලා බේරෙන්ඩත් බෑ කරන්න දෙයක් නෑ දැනට බොරුවක් කියල බේරිල්ලා හැන්දැයි පන්සිල් ගන්නවා කියලා හරිවත් හිතල බොරුවක් කියනවා. රාරක්කු බොන්නේ නෑ තමන් අතින් වියදන් කරලා අරගෙන ගිහිල්ලා තැන් තැන්ගොල ගිහිල්ලා ඔය විකුණන්ඩ තියන් තැන්ගොල රස්තියාද වෙලා අනික් අය දකී කියලා මූුණ හංගගෙනවත් ගණ්ඩ උත්සාහ කරන්නේ නෑ. හැබැයි අනුන්ගේ උත්සවයකට වාගේ තැනකට ගිහිල්ලා නිකං හම්බ වෙනව නං නොබී ඉන්නෙත් නෑ. මේක කාගේ පුරුද්ධද මේ මෙහෙම අයට තමයි කියන්නේ පෘතජ්ජන සීලවන්ත කියලා. ඒගොල්ලු අපිට හොඳයි. හැබැයි ආර්යන් වහන්සේලාට ඒගොල්ලොත් හොඳනේ හොඳනේ නෑ. ඒකයි ඒගොල්ලන්ට පෘතජ්ජන කියලකි අපිට හොඳයි හැබැයි ආර්යන්ට හොඳ නෑ. නමුත් ආං එහෙම පුද්ගලයකුට කෑම වේලක් දුන්නොත්. අපිට අනාගත ජීවිත කීයක විපාක දෙයිද. අනාගත ජීවිත ලක්සයක විපාක දෙනවා. තිරිසං සතර දුන්න හම සීයයි පෘතජ්ජන දුස්සීලයට දුන්න හම දාහයි පෘතජ්ජන සීලවන්තයට දුන්නහම ලක්ෂයයි. මුලින් කතා කලා වගේ අහසින් යන තවසෙකුට කෑම වේලක් දුන්නොත් අපි අභිග්ඥාලාබී තවසෙක්. අනාගත ජීවිත කෝටි ලක්ෂයක් විපාක දෙනවා. හැබැයි සමහර වෙලාවට මේ හතර දෙනාටම තිසරණ තිසරණ නැතිවෙන්ඩ පුළුවන්. පෘතජ්ජන සීලවන්තයා ගාව තිසරණ තියෙන්ඩත් පුළුවන් නැතිවෙන්ඩත් පුළුවන්. එතකොට දැන් මෙතන සඳහන් කළේ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට පින් සලකා පූජා වශයෙන් යමක් දුන්නහම ඒක අපිට සංසාරේ ඊට වඩා වැඩියෙන් විපාක දෙනවා. ආං ඒ කාරණාව දරණ එක මේ අත්ති දින්නම් කියන සම්මාධිට්ටියයි. යමෙක් කියනවන නෑ දෙන්ඩ එපා ඕන්නෑ අතපය නැද්ද හොයා සපය ගණ්ඩ බැරිද දෙන්න ඕන්න ඇයගොල්ලන්ට. අපි දුන්නු දේවල් අරගෙන ගිල්ල ඇගොල්ලු සූදු පිටියට යයි එහම නැත්තං රාරක්කු බොන්්ඩයයි එහම නැත්තං කුඩුවාගේ දේවල් හොයන්ඩ යයි ඒ මිනිසුන්ට පව් කරන්න උදව් කරන්න අපි ඒ හින්ද දෙන්ඩ එපා. එහෙම කියන පිරිසක් අපි අතර නැතුවා නැතුව නෙමෙයි හැබැ මං ඒගොල්ලන්ට දුන්නේ කුඩු බොන්්ඩවත් සූදු පිටියට යන්ඩවත් ප්‍රාරක්කු හොයන්ඩ යන්ඩවත් නෙමෙයි මගේ දාන පාරමිතාවයක කොටසක් ඇටියට අපි යමක් ඒගොල්ලන්ට දුන්නා. ඔහු ඒකෙන් කරන දේ මොකක්ද දන්නේ. හැබැයි ඔහු ඒකෙන් කරගන්න පාපයක් නං මට ලැබෙන කුසලයේ පොඩි හීන බවක් තියෙනවා. නමුත් මම කුසල චිත්තයෙන් කරපු නිසා තමන්ගාව සිල්ගුණ තියෙනව නං ඒක මට මහත් පල කරගන්න පුළුවන් ක්‍රමයක් මම ගාවම මම ගාවම තිබිල තියෙනවා. එහෙනම් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් යම් කෙනෙක් මේ දෙන්න එපා කියලා කියනවනම් ඒකට කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඊළඟට පින්නතනේ දෙවනි කාරණාව. අත්ති ඉට්ටං. මොකද්ද මේ අත්ති ඉට්ටං කියන සම්මාදිට්ඨිය? මහා පූජාවේ විපාක ඇත කියලා පිළිගන්න එක තමයි අත්ති ඉට්ටං කියලා කියන්නේ. මොනවද මේ මහා පූජාවල් කියලා කියන්නේ? සමහර වෙලාවට සමහරාය අපි දකිනවා මල් පූජාවල් කරනවා. මොනවාගේ මල් පූජාවල්ද අසූහාරදාහක් ධර්මස්කන්දය අරමුණු කරලා අසූහාරදාහක් මල් පූජා කරනවා. අසූහාරදාහක් ධර්මස්කන්දය වෙනුවෙන් අසූහාරදාහක පහම් පූජා කරනවා. තව සමහර අය මල් දහසක පූජාවල් මල් පන්දහසක පූජාවල් පහන් දහසක් පහන් පන්දහසක් සමහරලාට පහන්සීයක් ඒවාගේ පත්තු කරලා පූජා පවත්වන අවස්ථා අපේ ජීවිතවල ඕන තනං අහලත් තියෙනවා අපිට මුණ ගැහිලත් තියෙනවා. එතකොට මෙව්වට කියැනේ මහා පූජාවල් කියලා. තව ඒක තමන් කැමති කැමදිට වස්ත්‍රවලින් ආභරණවලින් යානවාහනෝලින් හැම පැත්තෙම තමන්ට පූජාව කරන්න පුළුහන්. නමුත් අපි අතරම තවත් පිරිසක් ඉන්නවා ඔච්චර මල් ගොඩවල් පූජා කරන්න මොකටද. ඔච්චර මහන්සි වෙන්න මොකටද. ඔය මල් පූජා කරලා ටික වෙලාව කෙනකොට අස් කරනවා. නිකං ඔව්වගෙන් වෙන්නේ පන්සල් කහල් ගොඩවල් බවට පත්වෙන එක විතරයි. අපිත් කාලෙ නාස්ති වෙන එක විතරයි කියලා කියන අයත් අපි අතර ඕන තරන් ඉන්නවා. ඇයි ඔච්චර පහම් පත්තු කරන්නේ. එතකොට නිකම් මහ ගිනිමැලයක් දැල්ලුවවාගේ. ඒ ප්‍රදේශයේ ඉන්නත් තමාරුයි තෙල් කොච්චර නාස්ති වුණාද තව අපේ ධනය කොච්චර නාස්ති වුණාද හැම තැනම තෙල් හලලා කූමි මතු වෙලා අනික් අයට අපහසුතන් ඇති කරලා ඒ හින්දා ඔයිට වඩා හොඳ නැද්ද එක පහනක් දෙකක් පත්තු කරගන්න එක. ඔයිට වඩා හොඳ නැද්ද මලත් දෙකක් පූජා කරගන්න එක. දාහක් පූජා කෙරුවත් එකයි අසූහාරදාහක් පූජා කෙරුවත් එකයි මලක් දෙකක් පූජා කෙරුවත් එකයි නේද කියල කතා කරන අය අපි අතර ඕන තරං ඕන තරන් ඉන්නවා. නමුත් අත්ති ඉට්ටන් කියල කියන්නේ ඒකට නෙමෙයි මහා පූජාවේ විශේෂ විපාක ඇත කියන කාරණාව අපිට පිළිගණ්ඩ කියලා භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මහා පූජාවකින් කොච්චර දේවල් අපිට සම්පූර්ණ වෙනවාද. පිනතුනි මලත් දෙකක් නං අද රැකියාවට යන ගමන් කඩාගෙන ගිහිල්ලව යන ගමන් පාරයින තියෙන බෝධියක් ගාව බුදුකුටියක් ගාව පූජ කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර තියෙන බුදුකුටිය ඇතුලේ මලක් දෙකක් පූජා කරලා පහනක් දැල්වලා යන්නත් පුළුවන්. ඒකට විශේෂ කාලයක් කැප කෙරුවේ නෑ. ඒකට විශේෂ වියදමක් කළෙත් නෑ. නමුත් මහා පූජාවක් එහෙම කරන්න පුළුවන්ද. හිතන්නක මල්දාහක් පූජා කරන්න කල්පනා කළා. ඒ මල්දාහ හොයන්ට පහසුද එමනං ඔබ රැකියාවක් කරන කෙනෙක් නම්. හෙට ඔබේ පූජාව නං ඔබ අද රැකියාවෙන් නිමාඩු ගණ්ඩම වෙනවා. එනම් රැකියාව අදට අත්හරින්ඩ වෙනවා. පූජාව කරගන්න තුට අදටයි හෙටටයි දෙකටම රැකියාව අත්හරින්ඩ වෙනවා. අද නිමාඩු යොදාගෙන අද මල් හොයන්න යනවා. තනියම යන්න පුළුහන්ද තනියම හොයන්න පුළුහන්ද තව එක්කෙනෙක් දෙන්නෙක්වත් ඒකට සම්බන්ධ කරගණ්ඩ වෙනවා. ගොවිතැන් කරන කෙනෙක් නම් ගොවිතැන් කටයුතුලින් නිදහස් වෙන්න ඕනේ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතුලින් නිදහස් වෙන්න ඕනේ නිදහස් වෙලා මල් හොයන්න ඕනේ. ඒ මල් ගෙනල්ලා ඔහේ පූජා කරන්න පුළුවන්ද. ඒ මල් ගෙනල්ලා හෝ දණ්ඩ ඕනෑ. මල් හෝදනකොට තවවෙලාට තවත් තැලෙනව පොඩි වෙනවා. ඊට පස්සේ තැලිච්ච පොඩිවෙච්ච මල් වෙනම තෝරලා අයින් කරන්න ඕනෑ. එනම් හොඳ මල් පූජාවක්. භාගිතුන් වහන්සේ ළඟ සිද්ධ කරන්න නං මල් දහසක් පූජා කරන්න අඩු තරමේ මල් එක් දස් පන්සීයක්වත් හොයන්ඩ වෙනවා. මොකද හෝදලා ඉවර වුණාට පස්සේ මෙයින් සෑහෙන මල් ප්‍රමාණයක් තේරිලා අයින් වෙනවා. අයින් කරලා ඒ හොඳ මල්ටික අරගෙන හිතන්නකු මල් වට්ටිවලට හරි ආසනවල හරි හදන්ඩ සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාට මේටික කරගෙන මල්ටික හොයාගෙනෙනකොට අද දවල් ආහාර වේලත් අත්හරින්ට වුණා වෙන්ඩ වෙන්ඩ පුළුවන්. ඒ සේරම ටිකත් අත්හැරගෙන මල්ටික සකස් කරගෙන ඇවිල්ලා ඉළඟට දැම් මල් හදන්ඩ ඕනේ. මල් හදන්ට මට පිරිසක් ඕනෙමයි. ආං ඒකට සුදුසු පිරිසක් තෝරගණ්ඩ මට වෙනම ප්‍රඥාවක් තියෙන් ඕනෑ. හැමෝට මල් හදන්න පුළුහන්ද පිඩතුනි මල්වට්ටියක් හරියට හදන්ඩ ඒකටත් හොඳ විදර්ශනාවක් තියෙන් ඕන. සමහර මල්වට්ටි අපි දකිනවා හරීම ලස්සනට මල් හදල තියෙනවා හැබැයි ටිකක් අවුසලා බැලුවොත් ඔහේ මල්ටික යටට දාලා උඩ විතරයි සරසලා තියන්නේ. එහනම් එතන විදර්ශනාවක් තිබිලා නෑ එතන වංචාවක් කරලා තියෙන හැබැයි ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේට නම් නෙමෙයි Tamanටම තමයි කරගෙන තියෙන්නේ. එහෙනම් මල් ටික මුල ඉඳලා උඩට එනකම්ම පිළිවෙලට හදාගෙන එන්න කැපකිරීම කරන්න පුළුවන් පිරිසක් ඉවසීම තියෙන පිරිසක් වෙන්න ඕනේ. ඔය පුංචි පුංචි මල් හදන්න ගියාම හරියට කේන් තියෙනවා. ඇයි මල් ටික හොදලා ගත්තාම වතුර. පිච්ච මල් වගේ දේවල් මල තියලා අත ගන්නකොට ඇඟිලි ඇලිලා ආයෙත් අවුල් වෙනවා. සමහල්ලට ඒක විසි වෙනකොට තව මල් දෙක තුනක් අවුල් කරගෙන තමයි ඒක විසි වෙන්නේ. ඉතින් එහින්ද පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ. පුදුම කල්පනාවකින් තැම්පත් මනසකින් හොඳ මල් වට්ටියක් හදන්න පුළුවන් වෙන්න. ඒකයි මං කිව්වේ ඒකට හොඳ හොඳ විදර්ශනාවක් තියෙන්න ඕනේ. ආන් ඒක ක්‍රමානුකූලව හදලා උඩට අරගෙන ලස්සන වෙලා තිබුණාම ඒක මනාව සැකසූ මල් වට්ටියක්. එහෙනම් ආන් එහෙම මනාව සකසන්ඩ හොඳට ඉවසීම තියෙන පිරිසක් තෝරගණ්ඩ ඒ මල්දාහි පූජාව කරන කෙනාට හොඳ ප්‍රඥාවක් තියෙන්ට ඕන මේ ගොල්ලො හොඳයි මේ වැඩේට. එහෙම නැත්තං අනික් අය කේන්ති ගිහිල්ල මං අහක බලාගත්ත වෙලාක යටට මල්ටික දාලා උඩින් හදන්ඩ පුළුවන් එහෙම නොකරන පිරිසක්. එහෙමනම් මහා පූජාවකින් පින්නතින පාරමිතා වැඩෙනවා. දැම් මේ මල්ටික හදන්ඩ පුළුහන් හොඳ ඉවසීම තියෙන තැම්පත් පිරිසක් තෝරගණ්ඩ මේ පිරිස හොඳයි කියලා හොයාගණ්ඩ මට ප්‍රඥාවක් තියෙන් ඕනෙන මේ ගොල්ලො තමයි මේකට ගැලපෙන අය. දැන් එහෙම අරගෙන ආපු අය අතරත් සමහර අය මං කැමති විදිහට නෙමෙයි වැඩි කරන්නේ. එතකොට මට කේන්ති යනවා. පින්කං කරනවා වනාට පින්කම අතරි මට කේන්ති ගියොත් එතනත් පින්ද නෑ එතන තියෙන්නේ ආපහු පව්. ආපහු කේන්තිය නැතියෙනකට එතන ඉඳලා පහු පින ඉස්සරහට ගලාගෙන යනවා. දැන් අරගොල්ලු මං කැමති නැති විදිහට කරනවා දෙතුන් පාරක් ඒ ගොල්ලන්ට කිව්වා නමුත් හැදෙන පාටක් නෑ ආං අර එන කේන්තිය පාලනය කරගන්න මං උත්සාහ දරනවා. ඒ කේන්තිය පාලනය වෙනවා කියල කියන්නේ ඔවුන් පිළිබඳව මෛත්‍රී සිත් උපදිනවා. ආං එතන මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. දැන් සුදුසු පිරිසක් තෝරගණ්ඩ ප්‍රඥා පාරමිතාව තිබුණ. දැන් මෙතන කේන්තිය පාලනය කරගෙන අනුකම්පා කරනකොට මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. රැකියාවෙනුත් නිමාඩු අරගෙන ව්‍යාපාර කටයුතුවලනුත් නිමාඩු අරගෙන ගොවිතැම්බත්වලනුත් ඈත් වෙලා සමහට පාසල් යන ඉවත් අතහැරලා මේ කටයුත්තට යෙදන කියල කියන්නේ අත්හැරීම දෙවුණු වෙලා. ඒ සඳහා තවත් විශේෂ වියදන් කරන්නත් වෙනවා. හොඳ මල් වට්ටි ගණ්ඩ හිතෙනවා ඇතකොට තවත් නොයෙක් දේවල් කරන්න හිතෙනවා මිල මුදල් වියදන් වෙනවා. එතනත් අත්හැරීමක් තියෙනවා. දැ මේ දේවල් සුළු පූජාව තියෙනවද ආං එහෙනම් මහා පූජාවක් කියල කියන්නේ. කෙලෙස් නැතිකරන්ඩ කෙලෙස් තුනී කරන්න අත්හැරීම ප්‍රගුණ කරවන ශ්‍රේෂ්ඨ පූජාවක්. නමුත් සුළු පූජාවක් කියල කියන්නේ මහා පූජාවකට සූදානන් වීමක් විතරයි. එනම් අත්ති ඉට්ටන් කියල කියන්නේ මහා පූජාවේ විශේෂ විපාක ඇත කියල පිළිගන්න එකයි. අර විදිහට සඳහන් කරනවා නම් ඒක අත්ති ඉට්ටන් කියන සම්මාධිට්ඨිය නෙමෙයි ඒක මිත්‍යා දෘෂ්ටිය. ඔය අපි කෙටියෙන් කරුණු සඳහන් කළේ දෙවනි කාරණාවට. තුන්වැනි කාරණාව අත්ති හුතන් ඇයි මේ අත්ති හුතන් කියල කියන්නේ ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. පින් සලකා ගුණවතුන්ට දම්පැම් පූජා කිරීමෙන් අපිට මහත් වූ ආනිසංස ලැබෙනවා කියලා පිළිගන්න එක. පින් සලකා ගුණවතුන්ට පුද පූජා පැවැත්වීම. එතකොට මෙතන ගුණවතුන් කියල සඳහන් කළේ දක්කිනා විභංගේ මතකද අපි පෞද්ගලික දාන දාහතරේ අන්තිම හතර දෙනා ගැන කතා කළා අහසින් යන තවසගාවට එනකම්. හැබැයි අපි කීව ඒගොල්ලන්ට තිසරණ තියෙන්ටත් පුළුවන් අහසින් ගියපු ඒ රිසිවරුන්ට තිබුණෙ නෑ සම්මාධිට්ටියක් ඒගොලන්ට තිබුණෙ නැහැ තිසරණයක් සමහර වෙලාවට පෘතත් ජන සීලවන්තය ගාව තිසරණ තිබුණ වෙන්ඩත් පුළුහන්. නමුත් මෙතන කතා කරන්න හදන්නේ මේ ශාසනයට ඇතුල් වෙච්ච පලවෙනි කෙනා තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනා. එහෙම කෙනෙකුට ආහාරවේලක් දෙන්ඩ අපිට අවස්ථාව ලැබුණොත් මේ කාරණාව ඇතුළේ මං සාකච්ඡා නොකරපු දෙයක් තියෙනවා. පිළිවලින් පිළවලින් එක එක පුද්ගලයාගේ ගුණය වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ දායකයට ලැබෙන ආනිසංසේ වැඩි බවකුත් ඔබට පේනවනේද. තිරිසනාට දුන්න හම සීයයි දුස්සීලයට දුන්න හම දාහයි පෘතජ්ජන සීලවන්තයට ලක්ෂයයි ආසිං යන තවසට කෝටි ලක්ෂයයි දැන්ගෙන්නේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනා. දැම් මේ තිසරණ සහිතයි කියල කියන කෙනාට මේ ලෝකෙ හඳුන්වන සුවිශේෂී නමක් තියෙනවා. පුදුමාකාර වටිනා පුද්ගලයෙක්න මේ තිසරණ සහිතයි කියල කිවේ. සතර අපායට යන්න තියෙන දොර දොරවහපු කෙනෙක්. මේ ලෝකෙ පුදුම ආරක්ෂා සම්පත්තියක් තියෙන කෙනෙක්. දෙවියන්ගේ නිරන්තරයෙන් ඇල්ම බැල්ම යොමු කරවගත්ත කෙනෙක්. ඔය යක්ෂයෝ පිසාචයෝ කුම්බාණ්ඩයන්ගේ ඇබ්බෙහිවීම් බොහෝදුරට නැතිවිච්චි කෙනෙක්. හරියට පිරිසිුදු ත්‍රිපිට තිසරණයේ පිහිටියා කියල කියන්නේ. ආංගේ තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරන කෙනාට තමයි බෞද්ධයා කියල කියන්නේ. විශේෂයෙන් බෞද්ධ කියන්නේ තිසරණ තියෙන කෙනාට. ඒකට පන්සිලුත් එකතු වෙච්චහම දෙපුද්ගලයා ඉතාම ශ්‍රේෂ්ඨයි. දැන් ඔහුට කෑම වේලක් දුන්නොත් කොහොම ආනිසංස ලැබෙයිද. ඔහුට කෑම වේලක් දුන්නොත් අපිට ලැබෙන ආනිසංස ප්‍රමාණය අනාගත ජීවිත අසංකෙයයි කියලා දේශනා කළා. අනාගත ජීවිත අසංකෙයකට ආනිසංස ලැබෙනවා. එතකොට අනාගත ජීවිත අසංකෙයකට ආනිසංස ලැබෙනවා තෙරුවන් සරණ ගිහිල්ල පන්සිල් රකින කෙනෙකුට කෑම වෙලක් දුන්නාම. මේ කාරණාව ශ්‍රවණය කරන පින්වත් ඔබට හිතෙන්නේ නැතිවෙයිද මම හරියට තිසරණ සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත්. අපි අවට ඉන්න අයට මොන තරං යහපතක් උදාවේද කියලා. පිනතිනි සමහර කාලවලට අපේ රටේ දන්සැල් දෙනවා හරියට. දැන් ඔය එක දන්සැලක් ගාවට මේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් නතර වෙලා ඇවිල්ලා. එක කෑම පාර්සලයක් ඔතනින් අරගත්තොත්. අර දන්සැල දෙන පිරිස ඒ සඳහා වෙහෙසිච්ච මහන්සි වෙච්ච සියලුම දේවල්ලොල්ට සාධාරණයක් ඉෂ්ට වුණා වෙන්නේ නැද්ද. අසංකෙයියක් ආවිශ හම්බ වෙනවා. අසංකෙයියක් ජීවිතවලට කෑම හම්බ කරගත්ත වෙනවා. එකයි බින්දු එකසිය හතලිහකින් තමයි අසංකෙයලීවී. දෙනම් එක සිල්වත් පුද්ගලයෙක් නිසා මොන තරං යහපතක් සමාජයට වෙනවද. එනම් එවන් අය කොහෙද ඉන්න කියලා හොයන කාරණාවට වඩා හොල්ල දම් පැන්දෙන එක වටිනවා. මමත් එවන් කෙනෙක් වෙනවා කියලා කල්පනාවට ගියොත්. අපි අවටම ඉන්න අයටත් ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. එන එහෙම ප්‍රතිපත්තියක් තමයි භාගිතුන් වහසේ දේශනා කරලා තියන්නේ. ඊළඟට එහෙනම් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන තැන ඉඳල එහාට උන්වහන්සේලාට දන්දුන් අහම ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙච්චරයි කියලා මේ බුද්ධාගමේ සීමා කරලා පැහැදිලි කරලා නැහැ. එනම් ගුණවතුන් උදෙසා පින් සලකා දන් දුන්නහම ඒක විශේෂ ආනිසංසයක් තියෙනවා කියලා දරණ එක සම්මාධිට්ටියයි. තව කෙනෙකුට ඒක සැකවපදින්ට පුළුහන්ද. ඔය දීමනාවෙන් ලැබෙයිද ළඟ තියෙන දේ ඉවර වෙනවා විතරයි නේ දෝකින් වෙන්න කියල කෙනෙක් කල්පනා කළු. එහෙම කතා කරපු අය අතීතයත් හිටිය අදත් ඉන්නවා දෙන්ඩ දෙන්ඩ අපහු රැස්සෙනවා නෙමෙයි අපි ගාවතියනටික ඉවර වෙනවා කියන අය. නමුත් බුදු දහමි සඳහන් කළේ එහෙම නෙමෙයි අත්හරින්ට අත්හරින්ට ලැබෙනවා කියන න්‍යායක්. ඒක කොයි විදිහට උදාහරණයක් සඳහන් කළොත් පිනතිරි කල්පනා කරන්නකෝ අපි විදේශ රටකට ගිහිල්ල මුදල් බැංකුවට දාන්ඩ අපිට තියෙන පුදුම විශ්වාසයක්. මොකද අපි දන්නවා ඇමරිකාවෙන් මුදල් දාපු හම මොහොතින් ලංකාවෙන් ගණ්ඩ ගණ්ඩ පුළුවන්. හැබැයි අපි ඇමරිකාව බැංකුවේ ඉන්න කට්ටිය අඳුරන්නෙත් නෑ. ආශ්‍රය කරලත් නෑ විශ්වාසකුත් නෑ. ඒගොල්ලො කතා කරන භාෂාව දන්නෙත් නෑ කවරු හරි කෙනෙක් අපිට කීව ලංකාවට මුදල් යවන්ඩ ඔන්න බැංකුවට ගිහිල මුදල් බාර දෙන්න ලංකාවේ මුදල් ගනී කියලා. ආංගේ විශ්වාසයට ලක්ෂ ගානක් හරි ගිහිල් අපි දීලයිනවා. මොකද විශ්වාසයි ලංකාවට මුදල් යනවා කියලා. අපි කියමුකු හදිසියේම බැංකු ජාලය ජාලයම විනාස වනා කියලා. ඒ මුදල් පස්සේ අපිට ගෙවන්ඩත් පුළුවන්. මෙච්චර කෝටි ගානක් කියලා හිතාගන්න බැරි නිසා යමු දල් නොලබෙන්ඩත් පුළුවන්. හැබැයි සැකනෑ බයනෑ ඊට වඩා විශ්වාසයි මේ ජීවිතෙන් දානයක් දුන්නාම අනිවාරෙන් ඒකෙන් කොටසක් මේ ජීවිතත් විපාක ලැබෙනවා. ඊළඟ ජීවිතෙන් මැරණවත් එක අඩු නැතුව එක අපිට විපාක හම්බ වෙනවා. ඒක උදාහරණයක් මම සඳහන් කළේ. අපි පින්නතුන්ට මතකද අර එක රිෂුවරය කෙටිය සුමංගල කියලා. කෝටි ගානක් වියදන් කරලා කාශ්‍යප භාගිතුන් වහසට හදල දුන්න පන්සල. ගිනි තිබ්බයික් කෙනෙක්. මිනිස්සු කල්පනා කළ රිෂුවරයට පිස්සු හැදයිද මේ කෝටි ගානක් අලු වෙලා ටික වෙලාව බලාගනිල රිෂුවරයා හොඳට අත් දෙක දිගැරල හිනා වුණා. මිනිස්සු යහුව කෝටි ගානක් අලු වෙලා තියෙනකොට හොම හිනා වෙන්නේ ඇයි කියලා. සුමංගල සිටුවරය කියනවා මගේ සත විසි පහක්වත් අලු වෙලා නෑ. කිසිම කෙනෙකුට ගණ්ඩ බැරි තැනකයි මගේ ධනය තැන්පත් කරලා තියෙන්නේ. හොරුන්ට ගණ්ඩ බෑ රජුන්ට ගණ්ඩ බෑ ජලයට විනාශ කරන්න බෑ ගින්නට හුළඟට විනාශ කරන්න බැරි තැනක මගේ ධනය තැන්පත් කරලා තියෙන්නේ මම. නමුත් මට තවත් අවස්ථාවක් ආවා ඒ වගේම මහදනස්කන්ධයක් ආපහු තැන්පත් කරගන්න. එහෙමනම් මේ ජීවිතෙන් එහෙම දන් දුන්නහම ඒ ධනේ කාටවත් විනාශ කරන්න විනාශ කරන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. අද ගෙදර යනකොට ලොතරැයියක් අරගත්තොත්. සමහර වෙලාවට ජයමල්ල තියෙන්ඩත් පුළුවන්. නැතිවෙන්ඩත් පුළුවන් හැබැයි අස්සෙන් අස්සෙන් ඇදලා තෝරලා තෝරලා ගන්න මේ කෙනක් තියෙයිද. ජයාංක හොයනවා ගැලපෙන අකුරු හොයනවා මේ කෙනක් තියෙයිද. හැබැයි සැකයි තියෙන්ඩත් පුළුවන් නැතිවෙන්ඩත් පුළුවන් හැබැයි ඒවාගේ සැකනෑ මේ ජීවිතෙන් දානයක් දුන්නහම ඊළඟ ජීවිතෙන් විපාක දෙන එක ඒ කාන්තයි සත්‍යයි ආංඒකටයි අත්ති හුතන් කියල කියන්නේ. මේක තමයි දසවස්තුක සම්මාධිට්ටියේ තුන්වෙනි කාරණාව මේ එක කාරණාවක් නමුත් පැගානක් සාකච්ඡා කරන්න තියෙන කරුණු නමුත් කෙටියෙන් සිහිපත් කළේ ඔබට ඒත් එක තව බොහෝ දේවල් අවබෝධ කරන්න පුළුවන් වෙන නිසා. අද ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා දසවස්තුක සම්මාධිට්්‍යය පිළිබඳව සාකච්ඡා කරන්න යොදාගත්ත ධර්ම දේශනා මාලාවේ පළවෙනිම ධර්ම දේශනාව මූලික කාරණා තුන සාකච්ඡා කරමින් අපි මේ විදිහට නිමා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන සැදැහැවත් දායක පින්වත් පිරිස ධර්මයට ලැදි කල්්‍යයාන මිතුරියන් පිරිසක් විසින් කියල සිහිපත් කරනවා ඒ හැබැවිම්ම අවබෝධයක් තියෙන නිසාමයි කියල මට හිතෙනවා නමක් ගමක් කියාගන්නවට වඩා අවශ්‍ය ලෝක සත්වයාට ධර්මය දානය කරවන එකයි. විශේෂ අරමුණ මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් මේ මොහොතේ සිට නිවන් දක්නා ජාති දක්වා සම්මාධිට්ටික වන්නෙම්වා ත්‍රහේතුක වන්නෙම්වා කල්්‍යාන මිතුරු ඇසුරම ලබන්නෙම්වා ඉක්මන් භවයකදී සැපදායක ප්‍රතිපදාවෙන් සියල දුකින් මිදෙම්වා කෙල විශේෂ ප්‍රාර්ථනාවක් කරනවා. පුණ්‍යානුමෝදනා කරනවා පින් කැමති සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලූම මහා සංගරත්නයට මේ පින් අනුමෝදන් වේවා. දයාබරණීය ස්වාමි පුරුෂයා දෙමව්පියන් සහෝදරයන් ඇතුළු අප සැමගේ සංසාරගතව මියගේ සියලූම ඥාතිහිත මිත්‍රාදීන්ට අප විසින් රැස් කරගත්තා වූ මේ සියලුම පුුණ්‍ය ධර්මයන් ඒ අනුමෝදන් වේවා ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්වත් දේශකයන් වහන්සේ ඇතුළු අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න වූ පින්වත් ස්වාමින් වහන්සේලාටත් අපගේ පවුල්වල දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ටද පැමිණි නොපැමිණි සියලු දෙනාටද මෙහි සේවය කරන දූපුතුන් හැම දෙනාටමද අප විසින් රැස් කරගත්තා වූ මේ සියලුම පින් අනුමෝදන් වේවා අනුමෝදං වේවා අනුමෝදං වේවා සියලු සත්වයෝම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ කල්යාණ මිතුරියන් පිරිසගේ උතුම් ප්‍රාර්ථනාව ඒ විදිහට නිමා කරනවා. පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා අපට පින් අනුමෝදන් කරලා ආශිර්වාද කළ ඒ කල්්‍යයාන මිතුරු පිරිසට අපි රැස් කරගත්තා වූ සියලුම පුුණ්‍ය ධර්මයන් අනුමෝදං වේවා. ඒ අයට නිදුක් බව නිරෝගි බව චිරජීවනය උදාපත් වේවා. තව තවත් කල්්‍යයාන මිත්‍රයන් මුණගැහේවා. පාපමිත්‍රයන් නිවන් දක්නා ජාති දක්වා හිරුදුටු අඳුරුෂයෙන් ජීවිතයෙන් දුරින්ම දුරුවේවා. මෙලවද සුවපත් කරගෙන පරලෝද සුවපත් කරගෙන ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්ඩ මේ පිරිසටද මේ කුසලය පාරමී වේවා කියල ප්‍රාර්ථනා කරම. ආකාසට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් අන්තුලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතුචේ පීතෝ භවතුලෝකෝ චේරාජා භවතු දම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකං බලන්ති Thank you.